අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ Nissan වන 175 වෙනි භාවනා වැඩමුළුවයි මේ මුළු දීලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට පරණ පුරුදු භාවනා වැඩමුළුවේ ලැබිච්ච අත්දැකීම් අනුව සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට සිල් සමාදන් කරගෙන විශේෂයෙන්ම පාසක පාසිකාවන්ට අට සිල් සමාදන් කරවීම ඒක වැඩමුළුවේ විවස්ථා මාලාව නියති පද්ධතිය දිනචරියාව හඳුන්වා දීම සහ කමඨහන් බණ ඒකෙත් ඉඳගෙන කොහොමද භාවනා කරන්නේ ඇවිදිනකොට කොහොමද භාවනා කරන්නේ සතිය පිටවන්නේ එදින්ද වැඩ කරනකොට කොහොමද සතිය පිටවන්නේ කියලා කියලා දීලා තියෙනවා දැන් දන්නවා ඒ මත ඒ පදනම් කරගෙන තමයි ඉදිරියට යන්නේ කියන අදහසෙන් මම මේ කතා කරන්නේ ඉතින් කාට හරි ඒ තුන පිළිබඳව දැනටමත් ප්‍රමාණවත් තොරතුරු ලැබිලා නැත්නම් පිළිවන් සැකයක් තියෙනවා නම් හෝ මත ප්‍රකාශ කරන්න තියෙනවනම් අපි ඉල්ලා හිටනවා මේ වෙලාවේ මට භවනාවට පිළිබඳව ලැබිච්ච තොරතුරු මදි මෙන්න මේ මේවා දැනගන්න ඕනේ. මට ලැබිච්ච කමඨහන් වார்த்தාව කමඨහන් ධර්ම දේශනා මේ මේ දේවල් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අටසිල් සමාදන් කරනකොට මේ සිල්පද මට තේරෙන්නේ නැහැ. ආනේ ටික තේරෙනවා අපි මේ වෙලාව මේ සාකච්ඡා වෙලාව අවස්ථාවක් කරගන්න එක සුද්ධ කරගන්න. ඊට අමතරව තමන්ගේ කමඨහන වඩනකොට අර තුනම ලැබිලා සිද්ධ වෙන්නේ මොනවද කියන එක කමටහන් වාර්තා ඉදිරිපත් කරන එකත් මේ පැයේදී සිද්ධ වෙනවා. ඒක තමයි ඉතින් අපි ශාස්ත්‍රීය වතින් ඒක තමයි මූලික කරගෙන කරන්නේ. ඒ වගේම අද දවසේ ඉඳලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් හෙට ඉඳලා ඒ පිළිබඳවත් අපි ප්‍රකාශන ප්‍රශ්න එහෙම නැත්නම් විවේචන තියෙනවා නම් බාර ගන්න. මේ කියන්නේ මෙන් එපිට දේවල් බාර ගන්න නැහැ කියන එකයි. ඒ නිසා ඉන් එපිට තියෙන දේවල් ලියලා කාලේ නාස්ති කරන්නත් එපා, හිතතරක් කර ගන්නත් එපා. ලියනවනම් ලියන්න මෙහෙන් දීලා තියෙන කමඨහන් වාර්තාව පිළිබඳව, කමඨහන්නේ කමඨහන් බණ සම්බන්ධව, උපදේශ මාලාව පිළිබඳව හෝ සීලය පිළිබඳව. ලියනවනම් ලියන්න තමන්ගේ බද්දකීම සම්බන්ධ නැත්නම් භාවනා විස්තරය අපි කියනවා කමඨහන් වාර්තා කියලා. ඒව නැත්නම් ධර්මදේශනාව සම්බන්ධව. ඉන් එපිට කියන දේවල් අපි පරි මේ වැඩමුළු සංවිධානය කියලා තියෙනවා ඉදිරිපත් කරන්න එපා. මොකද එතකොට මේ ගමනක් යන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේකෙන් තවත් අදහසක් තියෙනවා. මේ කියපු කාරණා පිළිබඳව හෝ තම තමන් කතා කරන්න යන්න එපා. ඒකත් මෙතනින්ම නැවතීමේ ලකුණ තියාගන්න. ධර්ම සාකච්ඡාවකම වශයෙන් හෝ වෙන කයිමත් අහන්න යන්න එපා. වෙන කවුරුත් ඇහුවට උත්තර දෙන්න යන්නත් එපා. හදිසියකදී පරිපාලන ප්‍රශ්න තියෙනවා නම් වැඩමුළු නායකත්වයේ මතක් කරලා දීලා ඇති දැනට කොහොමද මේ වගේ දෙක දේව කටයුතු කරන්න කියලා ඒක නෙවෙයි මම මේ කතා කරන්නේ. කට්ටිය එකතු වෙලා ඔය තරපු පෙළ දිගේ කතා කර කර ඉන්නවා මට අතන සක්මන් කරනකොට පේන. යනකොට එනකොට දෙන්න දෙන එක තුල කතා කර කර යනවා. ඒක එතකොට අපිට මේ 175ක් කරපු ටික ඉදිරියට ගෙන යන්න හම්බෙන නිසා කිසිම සම්බන්ධයක් පරිපාසානයක් ගමේ යාලුකම ගන්තොටේදී පැවැත්වීමක් කරන්න යන්න එපා. තියෙනවා නම් මේ වෙලාවේ අපි පාවිච්චි කරමු. ප්‍රසිද්ධිය එතකොට අපේ කාගෙත් වගේ ප්‍රශ්න විසඳේ. ඒ නිසා අපිට ඉදිරියට යන්න ඒ ආචාර ධර්ම පද්ධතියක් ලැබෙනවා. ඒකේ විසඳා ගන්න බැරි ප්‍රශ්නක් තියෙනවා නම් අපිට හදිසි ප්‍රශ්නයක් අපි මේ වෙලාවේ කතා කරන්න නැත්නම් වැඩමුළු නායකත්වයට සම්බන්ධ කරනවා මිසක්ක එක එකනා එක එකනා අය වෙන්න යන්න එපා, පැහිය වෙන්න යන්න එපා. වුණොත් අපි අර හදාගත්ත පද්ධතිය දුවන්න බෑ. ඉතින් ඒකයි ධර්ම සාකච්ඡාවේ තියෙන එක වටිනාකමක්. ඉතින් මේක මම හැම වැඩමුළුවකදීම මුලදී මේ වගේ විනාඩි 10ක් 15ක් යන මතක් කරලා දෙනවා. ඊට පස්සේ අපි වැඩමුළුවේ මේ ධර්ම සාකච්ඡාවේ ක්‍රියාපිළිවෙත මතක් කරලා දෙනවා. මේකෙදී කෙනෙකුට මේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් විවේචනය කරන්න ඉදිරිපත් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමගේ නමගම සඳහන් නොකර ප්‍රශ්න පෙට්ටියට ලියලා දාන එක. එතකොට වැඩමුළු සංවිධානයක කියවලා අර කලින් කියපු මාතෘකාවට ගැළපෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරනවා. නැති අයට කියලා දෙන්න ඕනේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැත්තේ ඇයි කියලා. ඒකවල ලියන එක නම් මම දෝත්සහය කරන්නේ දෙවෙනි එක තමයි යම් විදියකට අපි යොදාගත්ත පැය ඇතුළත ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණොත් සභාවට අතීස්සොත් අපිට පුළුවන් ඒ කෙනාට මයික් එකක් දෙන්න. එතකොට එයාට ඒ මයික් එකට කතා කිරීම මාර්ගයෙන් ප්‍රශ්නේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක විශේෂයෙන් වාර්තාගත වීමට වැදගත් වෙනවා. මේ ශාලාවෙන් සම්බන්ධ නොවි පිට ඉඳලා මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සම්බන්ධ වෙන අයට ඒකට ප්‍රශ්න පිළිතුර දෙකම ලැබෙනවා. ඒකටත් ඉත ලැබිච්ච වෙලාවක මම මතක් කරනවා. ඒ මතක් කරනකොට අත උස්සන්න කාට හරි මේ ප්‍රකාශයක් කරන්න තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. විචනයක් තියෙනවා. එතකොට අපි සූදානම් කරලා තියෙන මයික්‍රොෆෝනේ ළඟට දුන්නාම ඒකට කතා කරපුවාම තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතනවා මේ ටික ප්‍රමාණවත් වෙයි කියලා අපිට ඉදිරියට යන්න. ඒ අනුව අපි දවසට ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න මාර්ගයේ අපේ කමඨහං සුද්ධ කිරීමේ වැඩපිළිවෙල එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මල්කාන්තින් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරයට ආරම්භය ලබා දෙන විදියට. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10ම පදනම් වෙන්නේ කමඨහන් මතයි. පළවෙනි ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමින් වහන්සේ මා භාවනා වැඩසටහනට පැමිණි නවකෙක් වෙමි. සිල් සමාදන් වී පැයක පමණ පර්යංක භාවනාව කර ඇත. ඇතිමුත් සක්මන් භාවනාව කර නොමැත. පර්යංක භාවනාව. කර්ම මූලස්ථානය හුස්ම ගැනීම හා පිට කිරීමයි. නහස් නාස්පුහරය අගහා උඩු තොලට ඉහළින් හුස්ම ගැටීම දැනේ. ඒ දෙස සතියෙන් බලන විට මද වේලාවකින් සිත විසිරී යයි. යම් යම් අරමුණු ඔස්සේ දුවන සිත මෙල්ල කර ගනිමින් නැවත හුස්ම රැල්ලට සිත යොදවයි. ඇතැම් විට නිදිමත ස්වභාවයක් ගනී. සක්මන් භාවනාව කර්ම මූලස්ථානය වම දකුණ සිතමින් සක්මන් කිරීමයි. මෙසේ සක්මන් කරන විට පාදවලට ගොරෝසු දැටි බවක් දැනේ. ඇතැම් විට ශරීරයේ බර බවක් පාදවලට දැනෙන අතර බරක් ඔසවා කන්දක් නගින ස්වභාවයක් දැනේ. භාවනාවේ යෙදෙන විට මෙසේ දැනෙන දේවල් හා මා භාවනාව ආරම්භ කළ අයුරු නිවැරදිද නැද්ද යන වග පහදා දී ඇතොත් එය නිවැරදි කර දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. උපහාන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය මේ භවයේදීම ලැබේවා. දැයිටි මේ විදිහට අර ආරම්භක යෝගාවචරයේ ඉස්ලාම් දාසී ඉදිරිපත් කරපු කම්ටහන් මාතාවක් විදිහට ඒක අපි හොඳයි කියලා බාර ගන්නවා. ඉතින් මේ විදිහට මේක දිගට කරගෙන යනකොට පරියන්කේදී වරක හිත ඇවිස්සෙන ගතිය, වරක නිදිමත වෙන ගතිය කියන දෙක අඩු වෙන්න පටන් අරගනි භාවනා වැඩමුළුව හරිනම්. ඉතින් එහෙම වෙනකොට කරන්න තියෙන විසිරීම කියලා කිව්වොත් නිදිමතක් එන්නේ නැහැ. නිදිමතක් ආවොත් විසිරීම වෙන්නේ නැහැ. ආන්නේ දෙක මැද ආවොත් තමයි අපිට කයට හිත ගන්න පුළුවන් වෙන්නේ අරමුණට හිත ගන්න පුළුවන් වෙන්නේ. ඒකට එන්නේ අර දෙකේ يعني දඟලලා දඟලලා තමයි හිත තැම්පත් වෙන්නේ. ඒ නිසා මේක මට විතරක් වෙච්ච කරදරයක් නෙවෙයි කාගෙත් හැටි කියලා හිතාගෙන ඒතියෙදි පුළුවන් තරම් අම්මේ ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නේ. මේ හිත විසිරුණත් මම මම ඉඳගෙන ඉන්න බාට දැනගන්න පුළුවන්ද? හිතට ඉඳට ගියත් ඇකිලිලා නිඳර ගියත් මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා දන්නවනම් භාවනා ඉදිරියට යනවා. සක්මන් කරනකොටත් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදින්මින් යන්නේ කියලා එක දන්නවනම් සක්මනේ 100 100ක් ලකුණු ලැබෙනවා. ඒ නිසා සද්ද ඇහි හිත පිටේයි මම දකුණු දිගටම පවත්වන්න බැරි වෙයි. ඒ වුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි කියන එකට සතුටු වෙලා දිගට කරනකොට අර ඉස්සරහට කරන්න තියෙන වැඩ දැනගන්න ඕනේ විස්තර ගාක් දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේක ආරම්භය හොඳයි. පුළුවන් තරම් ඒ මේ දුවන හිත අර කර්ම මූලස්ථානය කියලා මේකේ ලියලා තියෙනවා අපි සාමාන්‍ය කියන්නේ මූල කර්මස්ථානය කියලා. මූල කර්මස්ථානේ කිට්ටුවෙන් තියාගන්න බලන්න. මූල කර්මස්ථානෙම නැති වුණත් මම ඉඳගෙන නෙවෙයි හිටගෙන ඉන්නේ කියලා දන්න දැනුම හෝ ඇවිදීමෙන් නෙවෙයි ඉන්නේ ඉඳගෙන ඉන්නේ දැනුම දැනුමකින් හෝ සතුටු වීමෙන් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දිගට කමටහන් වාතා ලියන්න. එතකොට ඒකේ ප්‍රගමනයක් දකින්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දෙවෙනි ප්‍රශ්නය පරයන්කේදී ආනාපානසති භාවනාවේ හුස්ම රැල්ල වෙත සිත යොමු කළෙමි. ආශ්වාසී සිදුවන අවස්ථාවේ අවස්ථාවේ ආශ්වාසය මෙනෙහි කළෙමි. ආශ්වාසී සිසිල් බව දැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම නාස්පුඩුවෙන් ඇතුල්වන පිටවන බව දැනුනි. හුස්ම දෙස සිහියෙන් අවධානයෙන් බලා සිටිමි. හිත වෙන දේවල් සඳහා ඇදී යන බව දැනුනි. නැවතත් සතියෙන් අවධානයෙන් ආස්වාස ප්‍රස්වාසය මෙනෙහි කළෙමි. විනාඩි 20ක් පමණ මෙලෙස සතියෙන් සිටීමට හැකිවිය. මාගේ භාවනාව මින් ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය විදියට අර යම් යම් බාහිර හේතු නිසා හිත පිට ගියාම නැවත සතියට ඉරියව්වට අරමුණට හිත ගත්තා. එතකොට මේ පිටගිය හිත දැන් නැවත අරමුණට ආවා කියන එක මොකෙන්ද අපි දැනගන්නේ? මොකෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද ඒක සපෙල උත්තර දෙන්නේ කියන එක මේ ප්‍රශ්න ලියපෙන්නාට සභාවට කියන්න පුළුවන් නම් ඉදිරිය පිළිබඳව තව පොඩ්ඩක් තල්ලුවක් දෙන්න පුළුවන්. කැමැති දේ සටහන ලියපෙන්නා මේ මම අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්න. පිටගියේ හිත නැවත අරමුණට ආවා ගත්තා ගත්ත බව කොහොමද දන්නේ ගත්ත බවට කොහොමද සහතික වෙන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් තව සුද්ධ කරලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් මං කියයි දිනවා අනිත් දවසේ ඒකත් වාර්තාවට දාන්න එතකොට Tamanට මම මෙතන හිතාපව ගත්ත උත්සාහ කරා ගත්තා කියන එක නෙමෙයි ගත්තා මෙන්න මේ නිසා මම දන්නවා ආවයි කියන එක මේ චිනා මම දන්න නැවත මම සාර්ථක වුණා කියන එක ඒ අද්දුරු සාක්කිය ප්‍රත්‍යක්ෂණය කරපු එක අස්පනා අපිට දැකපු දේත් වාර්තාගත කරන්න කියන එක තමයි මේකේ කමඨාන් සුද්ධ කියන වශයෙන් කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව. උදේ වරුවේ පරයන්කේ හුස්ම රැල්ල අරමුණු කළ විට නිදිමත සහ කම්මැලි ගතියක් දැනුනි. කෙසේ වුවත් පසු පරයන්කේදී හුස්ම රැල්ල ඇතුල් වෙනවා සහ පිට වෙනවා පැහැදිලිවම දුටුවෙමි. සමහර අවස්ථාවල ඇතුල්වන සහ පිටවන හුස්ම දිගයි නමුත් වැඩිපුරම කෙටි. මම තවත් සවිමත් සතිමත් වීමට උත්සාහ කළෙමි. නමුත් එය ඊතරම් සාර්ථක නොවිය. ශරීරයේ වේදනාව දැනුණත් හුස්ම නැවත හුස්ම නැවත සිත යොමු වීමට සිත යොමු කර ගැනීමට හැකිය. සමහර විට ශරීරයේට රස්නේ ගතියකුත් සමහර විට සිසිල් ගතියකුත් දැනෙන්නට විය. සිත සමහර අවස්ථාවල එහෙම කියාට මම ඒ නැවත හුස්ම රැල්ල දෙසට යොමු කිරීමට හැකි විය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී ලනුපැදුරත් ලනුපැදුරේ සහ වැලි මළුවේ මට යටිපතුලේ ස්පර්ශය පැහැදිලිවම තේරුණි. වැලිමලුවේ සක්මනේදී කකුල්වල ඇඟිලි තද වෙනවා මෙන් දැනුණා. සිත පාදයේ ස්පර්ශය කෙරෙහි යොමුව තිබුණ අතර බොහෝ වේලා එසේ සිටීමට හැකිවිය. ඇඟට මහන්සියක් දැනුණත් යම් විවේකයකට පසු නැවත සක්මන් භාවනාවේ යෙදීමට හැකිවිය. මනස සංසුන්ව පාත්වාගෙන යාමට හැකිවිය. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබයි ඉස්සෙල්ලා රචකයාගේ මුත් ඉල්ලා හිටියා. මෙයාටත් කියන්න බල මේකෙත් පැහැදිලිව සටහන් කරලා තියෙනවා පරියන්කේදී. හිත පිට ගියාට පස්සේ මම නැවතත් ආනපාන ගත්තයි කියලා. මම මේ කෙනාගේ මුත් ඉල්ලා හිටිනවා. අපි මේ සාකච්ඡාවේ නාමයෙන් කොහොමද පිටගියේ හිත දැන්ට ආනාපානට ආපු බව දන්නේ? කොහොමද ආනපනට ආව බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ සපේලා උත්තර කියන්නේ කියලා කියන්න කැමතිද කියලා මං අහනවා සභාවේ. එළිය පෙකනයි. කැමතිද අත උසන්. එතකොට නම් සුද්ධ කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් හෙට ඒක මම ලිව්වේ ස්වාමින් වහන්සේ සිත නැවත ඒ තැනට ආපු බව වැටහුනේ මේ ඒක ආපු නිසා ඊට වැඩි දෙයක් මට ඇත්තට තේරුම් කරන්න අමාරුයි. නෑ මේ දැනට හිත අරමුණට ආව නෙවෙයි තවත් හිතවිල්ලකද ඉන්නේ කියලා කොහොමද දන්නේ? මේ ආවයි කියලා හිත රවට්ටවුවද නැත්නම් ඇත්තටම හිත ආනපනට ආවද කියලා? හිත ගිහිල්ලා නැවත ආවට ආවට පස්සේ තමයි මට තේරෙන්නේ හිත ආවයි කියලා. මේකත් හිතවිල්ලක්ද කියලා දන්නේ කොහොමද? ඒ ඒ කියන්නේ පචයක්ද කියලා. මේකත් හිතේම මායාවක්ද නැත්නම් හුස්මට හිත ආවද? හුස්මට හුස්ම ඒක මේ භෞතික දෙයක් නිසා මට ඇත්තට ඒක පේන නිසා මට තේරුණා ඇහැට පේනවා කියන්නේ බෑ අපි අද්දික වහගෙන ඉන්නේ භෞතික දෙයක් නිසායි මං ආන්නේ කොතෙන්ද වැටුනේ නැවත හුස්ම ආවට පස්සේ භෞතික දෙයක් මේක වායු ධාතු වෙවිලා හැප්පෙනවානේ කොතන හැප්පෙනවද දැනෙන්නේ ඒක හැප්පෙන තැනක් කියලා මට හරියටම තාම තෝරගන්න බෑ නමුත් ඇත්තට අර හුස්මට යොමු වුණයි කියලා මට තේරුණා ඒක අපි උසාවේ පිළිගන්නේ නැහැ. හුස්ම තේරුණා කියන එකට සපේලා උත්තර දෙන්න කියනවා. අද්දුරු ප්‍රත්‍යක්ෂය දෙන්න කියනවා. මේකත් හිත ආවයි කියලා හිත බොරුවක් කරනවත් දන්නේ නැහැ. හිත හිතනවත් දන්නේ නැහැ. මනෝ විකාරයක් දන්නේ නැහැ. මේක සද්දයක් ඇහෙද්දිත් නෑ මං ආනපන ඉන්නවා කියලා හිත අපිට කට උත්තරයක් දෙනවත් දන්නේ නැහැ. ඒ නිසා යාගෙන් අහන්න ඕන කොහොමද මේක හුස්ම? මේක පිම්බි මැකිලිම නෙවෙයි. මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. හුස්මමයි. කියලා ඒක තහතික කරන්න අනිවාර්ය ලකුණක් තියෙනවා. ඒකේ ෆීලිං එකක් එනවා. ඒකේ ඒකේ යම් සංවාදයක් එනවා. ෆීලිං ඒ ෆීලිං එක කොහාටද ඉන්නේ මොකද්ද හිතවිල්ලේ මේ ෆීලිං එක අතර වෙනස මොකක්ද? ඊට ඉස්සලා තිබුණ හිතවිල්ලේ ඉඳලා දැන් ෆීලිං එකට ආවා. එතකොට මේ දෙක අතර වෙනස මොකක්ද? මොකද්ද ෆීල් වුනේ? මොකද්ද දැනුනේ? වාතය ආයිත් නැවත දැනෙනවා මේ උඩයි පහළ යනවා. ඔය දැනෙනවා කියනට විශේෂණ එක පදයක් දෙන්න පුළුවන්. උණුසුමක්ද දැනෙන්නේ කම්පනයක්ද දැනෙන්නේ චංචලයක්ද දැනෙන්නේ ආයාස කරගතියක් දැනෙන්නේ මොකද්ද දැනෙන්නේ මේ දැනෙනවා කියන පදයට විශේෂණ පදයක් මං ඉල්ලන්නේ හුස්ම දැනෙනකොට හුස්මක් වගේ සුළඟක් වගේ එයා ඔව් ඒක නිසා වාතයක් වාතයේ අනේන ගතිය ඒක තවත් අපිට මේ බබා කට කට මේ බබාට බාධාව තේරුම් කරලා දෙන්න ඕනේ ඒක කියන්න. ඒක හෙලිකරුවේ නැත්තම් උසාවියේ පරාදයි. බොරු නෙවෙයි කියන්නේ. බොරු නෙවෙයි මේ හුස්ම මේ ඉඳගෙන ඉන්න දැනන ෆීලිං එක නෙවෙයි මේ. උලන් වදින පිටේ බැලට ෆෑන් එකේ ෆීලිං එක නෙවෙයි. හුස්මේ ෆීලිං එකයි ෆෑන් එකේ ෆීලිං එකයි ඉඳගෙන ඉන්න ෆීලිං එක අතර වෙනස මොකක්ද? එහෙම නැත්තම් අපි හිත දීපු ලණුවක් කාලා තියෙනවා. මොකද අපේ වෙන හැම සිද්ධියකටම සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. කහ පාට දකින්නට වැඩිය නිල් පාට දකින්න වෙනස්. ස්වාමීන් වහන්සේ නැවත හිත ඇඟට යොමු වුණාම අර ඒක නිකන් ප්‍රෙසන්ස් එකක් එනවනේ ඒක හිත එහෙට එළියට යනවා. ඊට පස්සේ ආයෙත් ඒක ප්‍රෙසන්ට් වෙනවා. එතකොට ඒ හුස්ම ආයෙත් නැවත සිත හුස්මට යොමු වෙනවා. ඊට වඩා මට තේරුම් කරන්න බැහැ ස්වාමී. ඔය තේරණ එක හරි ඕක තව කෙනෙකුට තේරුම් කරන්න බැරි එකයි තියෙන්නේ. ඔය තේරෙන තේරිලා තියෙන්නේ. මේක තව කෙනෙකුට කිව්වේ නැත්තම් උසාවියේ පරාදයි. <laughs> උසාවියේ නඩු ගණන් ගන්නෑ. බොරු කියලා නෙමෙයි තියෙන්නේ. සාක්ෂි ඔප්පු කරවන්න ඕනේ. බුදුරජාණන්සේ අපිට දෙන්නේ මල්ලෙන් ගහන්න එකක් නෙමෙයි. මේකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා. කියනවනම් අපදානේන සම්පායති කියලා කියන චර්යාවෙන් සපෙලා කියන්න ඕනේ. හිත පිට ගියාම මෙහෙමයි. ආවේ ආනාපානට ආනාපානෙ මට දැන් එක්ක නාසිකාග්‍රේ මට කම්පන චංචලයක් වැටුණා. මට මොනව හරි වැටෙනවනේ. අන්නේ වැටෙන දේ කියනකම් අහන අහගෙන ඉන්න එක නා හේතු ගන්නෑ. බොරු කියන්න හදන්නේ හේතු ගන්නන්න බැරි නම් අපේ sannivedane වෙන්නේ නැහැ. ඉතින් ඒ තාක්කල් අපි සංසාරේ දැන් මං ඉන්නේ කිරිගහට මෝල් ගහෙන් යනනම් කිරිගහ කියලා කියන්න පුළුවන් නේද? අපි මොකේද විද්ද විදපු තැන. වඳුරටද හාවටද කියලා කියන්න ඕන. හාවට වැදුණා හාව වැටෙන්න ඕන. ඒ වගේ ඉස්සල්ලාම අනිත් දවසේ වාඩුණාම බලන්න හුස්මට හිත ගියාම මම දන්නේ කොහොමද හුස්මට හිත ගියයි කියලා. මම ඉඳගත්තාම කොහොමද දන්නේ මං ඉඳගෙන ඉන්නවයි කියලා. මම ඇවිදිනකොට මම දන්නේ කොහොමද ඇවිදින්නේ කියලා. එතකොට මං ඇහුවොත් ඒකට ආධාරක ප්‍රශ්නයක් විදිහට දැන් ඇවිදින වෙලාවේ මම හිටගෙන නෙවෙයි කියලා කොහොමද දන්නේ? සති සති මාර්ගයෙන් තමයි දැනගන්නේ. ඈ සති අව්‍යානස් වලින්. සතිය නැති කෙනෙක් දැනගන්නේ කොහොමද? සතිය නැති කෙනෙකුට දැනගන්න බැරිද මම ඇවිදිනවා මම ඉඳගෙන ඉන්නවා. ඒ දෙක වෙන් කළ කියන්න බැරිද සතිය නැතුව? ඉඳගෙන ඉන්නකොට කොහෙද පොළවේ වදින්නේ? ඒක ඇවිදිනකොට පොළවේ වදින තැනින් වෙනස් නැද්ද? ඔව් වෙනස්. මොකද්ද වෙනස? ශරීරයේ ඒ වදින ස්ථානය වෙනස්. ස්ථානය තමයි මම අහන්නේ. ඒක කියනකම් මම ප්‍රශ්න අහනවා. ඒ ඒක ඔය මල්ලෙන් ගහිල්ලා හදා තමයි ඔය කතාද බඳින්න වෙන්නේ අවුලයි. හරියට උත්තරේ දුන්නා නම් නෙවෙයි. ඉතින් මට මේ උස්ම මේ නේ නේ උස්ම නෙවෙයි. මම මම ආන්නේ ඉඳගෙන ඉන්න එකයි ඇවිදින එකේ අතර වෙනස ස්පර්ශය කොහොමද වැටෙන්නේ? ආ ඇවිදිනකොට ඉතින් කකුල් වල පතුල් වල ඉතින් කැල දාන්න එපා. මේ වටින දෙයක් මේ කතා කරන්නේ. <laughs> පාදවල පතුල් වල ස්පර්ශ වීම තේරෙනවා. වාඩි වෙනකොට තට්ටම් වල තේරෙනවා මේ ස්පර්ශය. එතකොට ඇවිදගෙන ඇවිල්ලා ඉඳගත්තට පස්සේ කියන්න පුළුවන් නේ. ඔව්. මම ඇවිදින තාක්කල් මට විල්ලුබේ ලේ වගේ කකුලේ තේරුම තිබුණා. ඉඳගත්තට පස්සේ මට කියන්න පුළුවන් මගේ වදින්නේ මෙන්න මේ තැන්වල කියලා. ඒ වගේ තමයි හුස්මක ඉන්නකොට මෙහෙමයි. සද්දයක් අහනකොට මෙහෙමයි. හිතවිල්ලට ඉන්න මෙහෙමයි කියලා මේ තුනේ සුවිශේෂී ටච් තුනක් තියෙනවා. ඒක ප්‍රකාශ කරනකම් අපි යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේ පොල් කියනවා. විද්‍යාවට වැදුනේ පඳුරට. මුළු සංසාරෙම එච්චරයි අපි. දැන් මට කියන්න ඕනේ නැත්නම් අනිත් දවස් බාහනකට බලන්න ඕනේ. මට හුස්මට හිත ගියා නම් මම කොහොමද දන්නේ හුස්මටයි හිත ගියේ ඉඳගෙන ඉන්න එකට නෙමෙයි, ඇවිදින එකට නෙමෙයි, සද්දයකට නෙමෙයි, වේදනාවට නෙමෙයි හුස්මට හිත ගියේ. ඒක කියනකම් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක තවදුරටත් පුංචක්. පුංචක් නෙවෙයි බොහොම ෂාප් විදිහට ලොකු සංසෙපි කියනවා. ආස්වාස කරනකොට ප්‍රසවාසය නෙවෙයි කියලා තේරුම් ගන්න ඕනේ. ප්‍රසවාසය කරනකොට ආස්වාසනේ හුස්ම තමයි. හුස්මෙත් පළු දෙකට කඩලා මේ ආශ්වාසය. ඒක ප්‍රශ්වාසය නෙවෙයි. ඒක ලොකු උදා මේ සාපේක්ෂ තොරතුරක් ආශ්වාසයට ප්‍රශ්වාසය නෙවෙයි කියන එක. ප්‍රශ්වාසයට ගියාම ආශ්වාසය නෙවෙයි. ප්‍රශ්වාසය. අන්නේ ප්‍රශ්වාසය කියන්නේ මට හුස්ම පාර උණුසුමට නාසිකාග්‍රේ වැදීගෙන ගියා. මම නිදර්ශනයක් කියන්නේ. සීතලට ඇතුළට වැදීගෙන ගියා. මේක කියන තෙක් අපි යන්නේ කොහෙද මල්ලේ පොළොවේ? අපි මේ කතා කරන එදිනදා භාෂාවේ කවදාකවත් ඕකට අපි වග වෙන්නේ මේ උඩ තොල උඩ මෙතන කොටසේ වදිනවා මට තේරුණා. දැන් ප්‍රශ්න කීයක් ඇහුවට පස්සේද? නෑ ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැහැ. හරි මට දන්නවා. මට තේරෙන්නේ නැති ඒක තේරෙන්නේ නැති එක මට හොඳට තේරෙනවා. ඒකනේ මම මෙච්චර වෙලා ගන්න. ඒ ඒකට මට තරහ යන්නෙත් නැහැ. 174ක් රිට්‍රීට් කරලා තියෙනවා මම. මේක තේරුම් කරලා දුන්නා එක ගෑණියෙකුට ගහනකොට 100ට වදිනවා. තේරෙනවද ඒක? ඔව් ස්වාමීන් වහන්සේ. මොකක්ද තේරෙන්නේ? එකෙක් ඇදලා ගහනකොට අනිත් ඔක්කොම hina වුණාට උන්ටත් එක්ක ගහන්නේ මම මේ. ඒ කවුරක්වත් දෙන්න කැමති නෑ. ඒගොල්ලෝ හිතනවා මේ මයික් එකට කතා නොකර නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. බෑ කොමිට් වෙන්න වෙනවා. වචනයක් දැම්මනම් මම හරස් ප්‍රශ්න. හරස් ප්‍රශ්න අහන්නේ හරියටම හාවටම ගහන. ඉතින් ඒක නිසා මම අහනවා මගේ හිත පිට ගියා පිට ගියාට පස්සේ මම නැවත සතිය පිටව ගත්තා මගේ හිත උස්මට ආවා. ඒකට මම අහනවා උඹ දන්නේ කොහොමද උස්මට ආවේ කියලා. දැන් කියමු බලන්න මොකද්ද උත්තරේ දෙන්නේ දැන් එහෙම ඇහුවා. උත්තරේ මේ මගේ මේ තොලේ ඉහළ කොටසේ හුස්ම ගෑවෙනවා නැවත වරක් දකින්න පටන් ගත්තා. ඒකට මම දන්නවා සිත නැවත හුස්මට ආවයි කියලා. ඒ ඔය කෑල්ල ලියන්න තව රිට්‍රීට් කීයක් කරන්න වේද? ඔය ඔය ඔය තොරතුරු ටික වார்த்தාවට දාන්න තව රිට්‍රීට් කීයක් කරන්න වේද? වැරදිලා නැහැ. කෙරිලා නැත්තේත් නෑ. නමුත් ඒක තමයි මේ කතා ශරීරේ මදි. ඒක තමයි ගොබි. දැන් අත්‍යවශ්‍ය කොට. ඒක ලිය වෙන්නෙම නෑ. ඒක තමයි මායя කියන්නේ. හිත ආවයි කියලා කියනවා. ආවෙන්දන්නේ නැති සතියෙන් ඉන්නේ සතිය තේනවනේ. තේ ජට බඩ දඩ බඩ ගන්නවා. කියන්න ඕන කාරණා මේ බොහොම සරල දෙයක්. ඉතින් අපි සතිපාසලේ පොඩි උන්ට උගන්වනවා. හුස්මට හිත ගියා, සද්දෙට හිත ගියා කියනකොට කොහොමද බබා දන්නේ හුස්මට ගියා කියලා? ආ, දන්නේ නැහැ. සද්දෙට ගියයි කියන ඒක නම් දන්නව කුරුළු සද්දෙන්නේ. කනටනේ ඇහෙන්නේ. ඊට පස්සේ ආනපනට ආයෙත් ආවා. කොහොමද දන්නේ? නේ දැන් හුස්ම දෙන්නේ නැහැටනේ. හරි එන අනිත් දවසේ ගියයි කියන්න එපා. එහෙමේ සද්දයක් ඇහුණා ඒක දැනුනේ කනටයි. ඒක කුරුළු සද්දයක්. එතකොට මම දන්නවා හිත පිට ගියයි කියලා. මම නැවතත් හිත ගත්තා. ගත්තට පස්සේ ආනාපානට ගියා. ආනාපානට ගියව දන්නේ කොහොමද? ඒ තොරතුරු දැම්මේ නැති තාක්කල් අපේ ලියුමට මුද්‍රයක් ගහලා නැහැ. බෝතලයට මූඩියක් ගහලා නැහැ. මේ මිනිස්සුන්ගේ ඔළුවෙන් උඩ නැහැ. මේවා කවන්ද රූප. බුදුජානක කියනවා short to the point, short and sweet. නැවත ඊට ආවනම් මුඛයට දාවේ. ආනපනට ආන ආනපනට ආව කියන වචනේ නෙවෙයි කියන්නේ. මට නාසිකාග්‍රයේ කම්පන චංචල ගතියක් වැටුණා. ඊට පස්සේ මම තව බෝලයක් දාන්න. ඒක සුද්ධ කරගත්තා. දැන් මේ කම්පන චංචලයේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කළ දැනගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් ඒකත් වාර්තාවට දාන්න. මේක ආස්වාසේ මේක ප්‍රස්වාසය. ඉතින් එතකොට එන sharpness එක එන එන එන ප්‍රණීත භාවයේ මොනම විශ්වවිද්‍යාලයකට උගන්වනවද කියලා බලන්න. මේ අනුන්ගේ කුණු හරපනේ විශ්වවිද්‍යාල උගන්වන්නේ. මේ හුස්ම ගෙට ඇවිල්ලා ඒක කියාගන්න අපේ ලැන්ග්වේජ් නෑ අපිට. අපි දන්නේ ඒක කියන්න ගියම අපි දෙකේ පන්තියට බහින්න මං කියන්නේ ඒක පස්සට යamak කියලා. මං කියන්නේ අපිට වෙච්ච දේ ප්‍රකාශ කරන්න අපි දන්නේ අපි ඇමරිකාවේ වෙන දේ දන්නවා, රුසියාවේ වෙන දේ දන්නවා, අඟහරු ලෝකේ වෙන දේ දන්නවා, හඳේ වෙන දේ දන්නවා. මේ හුස්ම ගන්න වෙලාව හුස්මේ හිත තියෙන එක දන්නේ එතෙන් ආපු ගමන් බුදුහාමුදුර එතන. හුස්මට හිත ඇවිල්ලා හුස්මට හිත ගියා කියලා දන්නවනම් එතන බුද්ධ ධර්ම බුද්ධයත් බුදුහාමුදුර තියෙන ධර්මයක් තියෙනවා සංඝයක් තියෙනවා සීලෙත් තියෙනවා. ඒක එළියට එන්න දෙන්නේ නැති එක තමයි මායя කරන්නේ. එයා අරින් මෙහෙන් වනවනවා. සකනකට වෙන්න බෑ ප්‍රශ්න අහලා අහලා අහලා අහලා කිරි ගහට ගහන්න ඕනේ මෝල් ගහෙන්ම ගහන්න ඕනේ. ඒකට පස්සේ ලේසියි. මම හිතනවා ඉස්සෙල්ලා එක්කන ආවෙ නැතුවට ප්‍රශ්නයක් නෑ ඉස්සරහ එක්කන උත් ඔච්චර තමයි මට අහන්න තියෙන්නේ ඉතින් අපිට තා ප්‍රශ්න තුනක් තියෙන නිසා මම හිතනවා සුද්ධ උනායි කියලා ස්තුති ස්වාමීන් වහන්සේ සුද්ධ උනාද සුද්ධ උනා සුද්ධ කරන්න ඕනේ ඒක මගේ වැඩේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට හතරවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව ආධුනිකෙක් මේ දී ඇති උපදේශ පිළිපදමින් සක්මන් භාවනාව කළෙමි මෙහිදී කිහිප වතාවක්ම සිත විසිර යෑම නොයෙකුත් ශබ්දයක් දැනුනි සිතර සිත විසිර ගිය වහාම සක්මන් භාවනාව නතර කොට නැවත වම දකුණ යනුවෙන් මෙනෙහි කළෙමි. පසුව සිතට එය අනුගත වන බවක් දැනුණත් සමහර අවස්ථාවන්හිදී විසිවෙමින් යන්නක් මෙන් දැනින. පොළවේ ස්පර්ශය හා වැලි මළුවේ සියුම් වැලි සමහර තැන්හි ගොරෝසු බව දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදේශක් කෞරවයෙන් පතමි. පරයන්ක පරයන්ක භාවනාවක් තියෙනවා. පරයන්ක භාවනාව විනාඩි 20ක් පමණ නිවසේදී නිතිපතා ආනාපාන සති භාවනාව කරමි. මූල කර්මස්ථානය ආස්වාස ප්‍රස්වාසයේ ලෙස අරමුණු කළ විට මාහට ඒ දැනෙන්නේ කුස පිම්බීම හැකිලිම ලෙස ලෙසයි. එසේම සමහර අවස්ථාවන්හිදී ආස්වාසයේ දිග බවත් ප්‍රාශ්වාසයේ කෙටි බවත් දැනුනි. එසේ නිරීක්ෂණය කරන අතර එය දිගකොට බව අඩු වී ඊතාසෙමින් මෙම ක්‍රියාවලිය සිදුවිනි. එසේම මොහොතක් ආශ්වාස ප්‍රශ්වාසයේ නොදෙනී ගොස් ශරීරයට සැහැල්ලු බවක් දැනිනේ. විනාඩි කිහිපයකින් පසු ශරීරයේ මස් පිටු නලියන බවක්ද පාදයේ දැඩි වේදනාවක්ද දැනුනි. එය මෙනෙහි කළ විට ඒ තාමත්ම දැඩිව දැනුණු බැවින් නැගිට සක්මන් භාවනාවේ නැවත යෙදුණෙමි. උපදේශයක් පතමි. ඔකේ මයික් එක ඇඩ්ජස්ට් කරගන්න කතා කරනකොට එහාට මෙහාට නෑ ඇන්ගල් කරගන්න. මේකෙත් ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක නා කැමති නම් උත්තර දෙන්න. මේක කියලා තියෙන සක්මණෙන් හිත පිට ගියාම නැවත සක්මණට හිත අරගත්තාම හිත අනුගත වෙන ගතියක් දැනෙනවා කියලා. එක. දෙක පරයන්කේදී හිතට දැඩි වේදනාවක් එනවා. කයට දැඩි වේදනාවක් එනවා. ඒකට මම සක්මන්ට යනවා කියලා. ඉතින් මං කැමැති මේකෙනත් අත උස්සලා සක්මන්ට නැවත ආපු බව දන්නේ කොහොමද කියලා අර ඉස්සලා අහපු ප්‍රශ්නාවලියට උත්තර දෙන්න කැමැතිද කියලා බලන්න. කාගේද මේ ලියන ලද ප්‍රශ්නේ කාගේද? කවුද මේ කමටහන් සුද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ කෙනා? එහෙම නැත්නම් මට අමාරුයි සුද්ධ කරන්න. හරියි. සක්මන් කරන විට සිත විසිරුණු බව මා දැනගත්තේ වම දකුණ කියන එක මාට අමතක වෙලා එම සත්‍යයට මගේ හිත ගියා. ඒ නිසා මම දැනගත්තා පොළවේ পায় තිබුණු ඒ ඒ পায় අරින්නේ තියෙනකොට දැනෙන ස්වභාවය නැති වෙලා අර සත්‍යයට තමයි මගේ හිත ගියේ. පස්සේ නැවත වතාවක් එම ශබ්දේ නෙවෙයි මා වම දකුණයි කරන්න කියලා හිතලා නැවත පොළවේ পায় තියලා ඇවිදිනකොට পায়ට ස්පර්ශයේ ගොරෝසු භවයේ ටික දැනුන නිසා මම දැනගත්තා ගිය සිත නැවත පැමිණියා කියලා. දැන් සුද්ධ වෙලා කමට අනේ ඉස්සල් එක්ක නැගේ සුද්ධ වෙන්නේ මේ. සුද්ධ වෙලා නැති. <laughs> මං කියන්නේ ඒක එකෙකුට ගහනකොට 100කට වදිනවා. ඒ නිසා තරහ වෙන්න එපා මම ඇදලා ගහනවා. එහෙම නැතුව කරන්න බෑ ඔපරේෂන් කරනකොට පලන්න ඕනේ බොකු බඩවල් ගන්න ඕනේ කපල මහලා හදන්න ඕනේ. ඉතින් ඒක ටිකක් අමාරුයි. දැන් අපි යන දෙවෙනි වාර්ත දෙවෙනි මේ සැසිවාරයට පරියංග භාවනාවේ අවසාන ඊටාම උගුරු වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව නිසා සක්මනට යනවා. එතකොට මේ වේදනාව උග්‍ර වෙන වෙලාවෙත් උග්‍ර සතියක් තියෙනවද නැත්නම් සතියට කරදරයක් තියෙනවද? සතියට කරදරයක්. නෑ. ඒ වෙලාවේ උග්‍ර සතියක් තියෙනවා. නිසා සතිය උග්‍ර වෙන හැම වෙලාවෙම කයේ තියෙන වේදනාව හොඳට කැපිලා පේනවා. ඉතින් අපි එතකොට නැගිටලා යනවා. එතකොට අර සතිය කැඩේ. නිසා හොඳට බලන්න කයේ හිත නැත්නම් කයේ මොනවා තිබුණත් අපිට දැනෙන්නේ කයට හිත ආපු ගමන් හැම හුලඟක් වදින එකක්ම හුස්මක්ම මැස්සෙක්ම කැස්සක්ම හොඳට දැනෙනවා. එචේ දැනනකොට මේ වේදනාව වැඩිකමත් එක්කම සතිය වැඩිවීමක් තියෙන බව දන්නවනම් කොච්චර සතුටු වෙයිද මේ සතිය එන්නේ එන්නේ තීව්‍ර වෙනවා. ඒක පවත්ත ගන්න බැරි නිසා ඉරියව් වෙනස් කරන නිසා දුක්ඛ සත්‍ය වැටහිම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට දුක්ඛ සත්‍ය තේරුම් ගන්න බැරි අර වෙලාවේ ඉරියව් මාරු කරනවා. අපිට ඉරියව් කරන්න හේතුව අපේ හිතට අපි කරුණු ගන්නන දන්නේ ওই උග්‍ර සතියක් ඔය ඇවිල්ලා තියෙන්නේ වේදනාව වැඩි වෙනකොට ඒහා සමාන සතිය වැඩෙනවා අර ශරීර ආසාව වැඩිකම නිසා කමඨාන සුද්ධ වීම නැති නිසා ඉරියව් මාරු කරපුවා වතුර 1000ක් අදලා කලිය බින්ද වගේ කැඩෙනවා ඉතින් අනිත් දවසේ අන්ධ කැඩිච්චාවේ මම මෙරිච්චාවේ වෙන දේ වෙච්චාවේ කියලා භාවනා කරන එකයි තියෙන්නේ එහෙම ලැහැත්තිලා ගියොත් ওই වේදනාව දරන්න පුළුවන්. අපි ඔහොම වේදනාවද දරලා තියෙන්නේ. ඊට වැඩි වේදනාවක් දරලා තියෙනවානේ. නමුත් මේ මේ උත්කෘෂ්ඨ ක්‍රියාව කරන මේක දරන්න. ඉතින් ඒකට ඒ සුද්ධ වෙන්න ඕන. කමඨාන සුද්ධ කළ එක යෝගාවචර හිත සකස් කරලා දෙන එක 100ට 100ක්ම භාවනා ගුරුරැගත්තේ වගකීමක් කියලා පුරුපි පණ්ඩිස්වාංශ කියනවා. ඒක දෙන්නේ නැත්නම් ගුරුවරයා වැරදි. ශිෂ්‍යයා කිසි වැරද්දක් නැහැ. මොකද අපිට අම්මලා තාත්තලා කියලා තියෙන වේදනාව නම් කහපක්. බාම් ගාපක්. නැගිටපන් ඵලයක්. ඒකල දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් තරම් මානසිකයක් කියන. දුක්ඛ සත්‍ය තමයි ඔය පේන්නේ. ඒක එනකොට නැගිටලා ගිහලා බාම් ගන්න. ගිහලා දුම් අල්ලනවා. තවනවා. කවදා හරි කමටහන සුද්ධ වුණා නම් තේරෙන්නේ නිවන් දකින්න දවස් 7කට වැඩි යන්නේ නැහැ කියලා. දැන් නැති මොකද මේ වේදනාව කරනකොට දැනගත්තොත් මේ සතියයි වැඩෙන්නේ මේ වෙලාවේදී පුළුවන් තරම් තව එක චිත්තක්ෂණය මේ සත්‍ය වේදනාව බලන්න ඕනේ. ඉතින් කුපුරු ගහනවද, කපනවද, පුච්චනවද, පතුරු ගහනවද, ඒක වේදනාවක්ද හැමතැනමද කියලා පොඩ්ඩක් බැලුවොත් ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. ඒකට කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. එහෙම නැතු වේදනාවක් වලට එහෙම් පයින්නවා, මෙහෙන් කෙනට මෙහෙන් පැන පැන ගිහලා කොහෙන්ද? අපි මෙතෙක් කල සංසාරේ කෙරුවේම වේදනාවට වේදනානාශක දානවා. කරදරයක් කරනට බලි තොවිල් නටනවා. කරදරයක් හිතට එන පිරිත් තූල් ගැට ගන්නවා. බෝධි ප්‍රාකාර වටේ කරකිනවා වතුර කල අරගෙන. ඉඳගෙන විනාඩියක් භාවනා කරපන් කිව්වොත් ඒක බෑ. අර බෝධි ගහේ ඉන්න බෝග ගහේ ඉන්න දෙයයන් ආන්දේට කීයක් අටි මඬුලලා වැඩක් ගන්න බෑ. ඊට පස්සේ බලන්න වාඩි වෙලා හෙට වාඩි නම් හොඳ ලස්සනට සතිය පිටින නිසා මම පැන්න වැඩි ප්‍රශ්න කීපයක් අහලා මේක තේරුම් කරලා දෙන්න ඕනේ. ශරීරයේ වේදනාවක් දැනෙනවා කියලා කියන්නේ මේ දැන් උණු උණුව තියෙන එකක් නෙක මනෝ විකාරයක් නෙවෙයි. කවුරුත් කරපු එකක් නෙවෙයි අස්පනා අපිට තියෙන එකක්. එතන අත්‍යන්ත ලක්ෂණයක් තියෙනවා සතිය තියෙනවා. සතිය සාමාන්‍ය සතියක් නෙවෙයි උන්ටට එල්ල වෙච්ච සතියක් තියෙනවා. අන්න එහෙම තියෙදි එක චිත්තක්ෂණේ වටිනවා භාවනා නොකර ගත කරන අවුරුදු 100ක ජීවිතයට වැඩියි. ඒකට සූදානම් කරන්න අපි කමටහන් සුද්ධ කරන්නේ දිගටම විඳින්න කියලා නෙමෙයි මම කියන්නේ. දිගටම කාගෙන ඉන්න නෙමෙයි. එක තව චිත්තක්ෂණයක් මට ඉන්න බැරිද? මේ සතිය තියෙනවා සතිය තියෙනකොට වේදනාව දැනෙනකොට වෙන ලෝකෙම අමතක වෙලා එහි ගත වෙලා හැටි දකගෙන ඒක හැකි සංඥාවෙන් ප්‍රමෝදයෙන් වார்த்தාවට දාන පුරුදු වුණා නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ පීවරක් ඉදිරියට තිබ්බා. කොටුයිද මොකද්ද තේරුනේ? වේදනාව දැනෙනවා කියලා කියන්නේ හොඳට Tamanට සතිය පිහිටලා තියෙනවා කියන එකයි. ඒ නිසා මේ වේදනාව මේ මොහොතක් උහුලගෙන ඉදිරියට යන්න කියන එකයි. ටික චිත්තක්ෂණය යන්න කියනවා. පැය ගණන් ඉන්න එපා. තව එක චිත්තක්ෂණයක් කියන්නේ. එතකොට තේරේ පෞරුෂත්ව වෙනස් වෙනවා. අපි ප්‍රශ්න වලට උත්තර හොයන්න යන්නේ ප්‍රශ්නේ බාරගත්තාම ඉවරයි. ප්‍රශ්න ඇතුලේ හැම ප්‍රශ්නයක් ඇතුළේම උත්තරයක් තියෙනවා. අපි හොයන හොයන හැම උත්තරයක් ඇතුළේම ප්‍රශ්නයක් තියෙනවා. ඊට වැඩි හොඳයි එන ප්‍රශ්නේ බාරගත්ත ගමන් උත්තරේ එතන. එතකොට මනසේ ඔක්කොම 100%ක් මනස වැඩ කරනවා. දොස්තරගෙන් අහන්න යන්නෙත් නැහැ, බාම් ගන්නෙත් නැහැ, අරකට නැහැ, මේකත් නැහැ, මනසෙන් එනවා උත්තරේ. එතකොට ඒක මකන්නත් බෑ. ඒක අනිත් දවසට අනිවාර්යයෙන්ම අපේ ඉවසීමේ ශක්තිය වැඩි වෙනවා. දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ටික ටික ටික ටික වැඩෙනවා. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය මා භාවනාව සඳහා එකලස්ව වාඩි වී හුස්ම රැල්ලට සිත යොමු කර සිටිමි. එවිට ටික වේලාවකින් කය සැහැල්ලු වී ගල් ගැහුණාක් මෙන් තිබෙන්නට පටන් ගනී. හුස්ම රැල්ලද නොදෙනී යයි. සිතෙහි සිතවිලිද නැවතී ඇත. යන්තමට පිම්බීම හැකිලිම දැනේ. මෙසේ මා කරගෙන යන භාවනාවේ අඩුපාඩු තෙන් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය වගේ එකලස් වුණොත් කරන්න තියෙන්නේ ඒක ගැම්ම කඩා ගන්න නැතුව වැඩි වේලාවක් පවත්වාගෙන යන්න ඕන. ඒකෙන් තමයි අපේ පෞරුෂත්වය දැරීමේ ශක්තිය තලතුණකම බේරෙන්නේ. ඒ නිසා මේකට සිංහලෙන් කියන්නේ කලදුරු කල වලියගම් කියලා. පමා වෙන්න එපා. දැන් තියෙන සතිය පිටලා අරමුණේ පිටලා තියෙනවනම් බාහිර වාහන නැති වෙලාවේ ගමන කරගන්න. ඒ නිසා වැඩි වේලාවක් බලාපොරොත්තු වෙන්න මේ වගේ එකලස් වෙච්ච වෙලාවේ පවත් ගන්න. ඒකට සතිය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දෙකකින්ම වැටීමක් ඇති වෙන්න පටන් ගන්නවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය පූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි සිත පිහිටන්නේ විනාඩි 4ක් 5ක් වැනි කාලයක් පමණි. ඊට පසුව සිත විසිරෙනවා. ඒ බව ඒ බව සිත විසිරුණ බව විනාඩියකින් පමණ දැනෙන අවස්ථාවන් හා සමහර විට නැවත සිත අරමුණට අරමුණට ඒමට විනාඩි 3-4ක් ගතවන අවස්ථාවන්ද ඇති වුණා. සක්මන් භාවනාවේදී බොහෝ විට සිත විසිරුණු අතර අවස්ථා අවසාන අවස්ථාවේදී ලනු පැදුරෙන් හතරෙන් තුනක පමණ ප්‍රමාණයක් සතියෙන් යුතුව සක්මන් කිරීමට හැකි වුණා. මාගේ භාවනාව ඉදිරියට කර කරගෙන යාමට උපදෙසක් දෙන සේක්වා තෙරුවන් සරණයි. කොහොම මේ කෙනාගේවත් අපිට අහන්න ඕනේ පිට ගියාට පස්සේ විනාඩි 3ක් විතර ඇතුළත ආපහු අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා සමහර වෙලාවල කියලා. අන්නේ විනාඩි 3 ඇතුළත සිද්ධ වෙච්ච විස්තර ටික තව අපිට සභාගත කරනවා නම් කමටහන ලස්සන සුද්ධ වෙනවා. සුද්ධ කළ දෙන්න පුළුවන් කැමැතිද අත උසන්. අවසරයි ස්වාමින් වහන්සේ මගේ ඒ සිත විසිරුණු අවස්ථාවේදී සිත විසිර ගියේ භාවනාව පිළිබඳම පිළිබඳවම දියුණු කරගන්න කොහොමද කියන දේවල් තමයි මේ සිතට ආවේ. ඒ සමගම මා දැනගත්තු දේවල් මගේ අනිත් හිතවත් අයට කියලා දෙන්නේ කොහොමද කියන එකත් මගේ සිතට ඇවිල්ලා සිත විසිරුණා. ඔය එතකොට ඒක ආපහු අරමුණට ගිය බව දැනගත්තේ කොහොමද? නැත්නම් ආරමුණට ගැනීමේ ව්‍යාපාරේ සාර්ථක වුණාද සාර්ථක වුණා නම් දැනගත්තේ කොහොමද? මට ඒ සිත විසිරිච්ච බව තේරුණ නිසා මම නැවතත් මට උගමන ආරමුණ ආසස ප්‍රසස ආරමුණට හිත යොදවා ගන්න අවශ්‍ය නිසා මම නැවතත් ඒ ආරමුණටම පිවිසියා ඒ අවස්ථාවේදී ඒ හුස්ම ඉහළ පහළ ගන්න අවස්ථාවේ ඒ හුස්ම රැල්ල වැදෙන නාසිකාග්‍රයේ මට මනාව පැහැදිලිව තේරුණා. ඒ නිසා මම හිතුවා මං අරමුණට නැවතත් ආවයි කියලා. ඒත් නාසිකාග්‍රයේ හුස්ම දැනනකොට වැටෙන්නේ මොකක් වගේද? එහෙම නැත්නම් ඒ වැටහීම මේ හුස්මමයි කියන එක මුකෙන්ද තව විස්තර ටිකක් කියනවනම් පාරට වැටලා තියෙන දැන් අපි තව විස්තර ටිකක් කියනවනම් හුස්මට හිත ආව බව මම දැනගත්තේ නාසිකාග්‍රයේ වදින භවෙන් මොකද්ද වැටෙන්නේ? එතකොට සීතලද්ද උණුසුමද්ද කම්පන චංචල ගතියක්ද පීරි ගෑමක්ද මොන වගේ දෙයක්ද වැටෙන්නේ? කම්පන චංචල ගතියක් දැනෙන්නේ නැහැ. වාතය වාතයේ තියෙන සිසිල් බව උණුසුම් බව දැනුණා. ඒ වගේ දැනෙච්චාම ඒ වගේ උණුසුම් බව සිසිල් බව දැනෙමින් හුස්ම රැලි කීයක් ගන්න පුළුවන්ද කියලා බලන්න කියනවා නම් දැනගන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් ඒක තමයි භාවනා දියුණුව කියලා කියන්නේ. ආපහු ගත්තට පස්සේ ඒ වෙනස දකිමින් ඒ වෙනස අත්විඳිමින් හුස්ම රැලි කීයක් පුළුවන්, තප්පර කීයක් පුළුවන්, විනාඩි කීයක් පුළුවන්ද කියලා බලනවා නම් ඔය පිට යන හැම වෙලාවකම හිත අලුත් වෙලා තිරියන් වෙලා ආය අරමුණට එනවා. නිසා හිත පිටේ යෑමෙන් තමයි අපේ භාවනා දියුණු වෙන්නේ. පිට පිට ගියාට නිකම්ම නිකම් බුම්මන් ඉඳලා නෙවෙයි. හිත පිට ගියාට පස්සේ ආපහු හිතට අරමුණට අරගෙන ඒක සාතික කරලා ඒක සාතික කරලත්මදි. මේක කියන්න ඕනේ ලියන්න ඕනේ. ඒක සර්වචනන්සේ දේශනා කරලා තියෙනවා හිත පිට ගියාම සරති විවරති උච්චා උත්තානි කරෝති දේසේති කියලා හතර පොලක් පෙන්නනවා. මේ හතර කෙරුවොත් හිත පිට යෑමේ පෞ සියල්ලම මකන්න පුළුවන්. ඕක තමයි පෞ සමාකරන ක්‍රමය. ඒ නිසා ඒක හෙලි කිරීමෙන් හරියටම දේශනා කරනවා. මම ඊට පිට ගිය හිතවිල්ලකට ඒක හිතවිල්ලෙන් ඇති වැඩක් නැහැ කියලා මට තේරෙනවා. මම ගත්තා ආස්වාද ප්‍රසවාසයට ආවා. ආවව දන්නේ කොහොමද මට නාසිකාග්‍රේ සිසිලසක් වැටුණා කියලා ඒ ටික ලියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි. මේ පළවෙනි දවසේ මම එච්චරම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හම්බෙච්ච වෙලාවේ මට පේනවා අපි හිතනට වඩා අපේ හිත හොඳයි. අපි හිතනට අපේ භාවනාව හොඳයි. ඒක අර කියා ගන්න බැරි කම නිසා කමඨාන් සුද්ධ වෙන්නේ නැති නිසා මේක වෙන්නේ. තවත් කාරණාවක් කියවෙනවා යම් වෙලාවක යම් වෙලාවක අපේ හිතේ රාග ద్వේෂ මොහ නැති වුණා නම් ඒ වෙනුවට තා විතක්ක හයක් තියෙනවා යටින් ඒ විතක් හය අර මහයුන් නැති වෙනකොට ලූල නැති වෙනකොට කණය පඬිත වෙනවා. ඒවට තමයි ඥාති විතක්ක කියන්නේ. අනේ නෑ දැයින්ද කියන්නේ නැත්තම්. එහෙම නැත්තම් පරානුද්යත පරිසංගිත අනුතු උදව් කරන්න නැත්තම්. ලාභ සත්කාර ලබන්න නැත්තම්. කෙලින්ම නිවනට යන්න නැත්තම්. කියලා විතක්ක තව හයක් තියෙනවා. කාම රාග ద్వේෂ මොහ තියෙන ටික වල එන්නේ නැහැ. ඒගොල්ලෝ පෙනේ පොම්බන්නේ නැහැ. පෙනේ අකුලගෙන ඉන්නවා. මේ තුන නැති වෙච්ච ගමන් අර සුකම විතක්ක ලෝසන. ඒ නිසා විතක්ක වලින් කියන්න පුළුවන් භාවනාව කොච්චර ගොරෝසුද, සියුම්ද, අතිසියුම්ද කියලා. ඉතින් ඒ ටික ලියන්න ඕනේ එතකොට. මගේ හිත පිට ගියේ හිතවිල්ලකට ඒ හිතවිල්ල තිබුණේ මගේ ඥාතියින්ට මේක දෙන්න. එහෙම නැත්නම් මේ භාවනා සම්බන්ධ දේවල් මේ තියෙන කෙනෙක් ලියනවා නම් ඒ විතක්කේ අලගිය මුලගිය විස්තර ටික කමඨාන් වාර්තාවට ඒක ලොකු ඕජාවක් වෙනවා රසයක් වෙනවා මේ ඔක්කොම මම බලාපොරොත්තු නිසා නෙවෙයි මම මේ කියන්නේ මම මේ ඔක්කොටම කියන්නේ ඒ ටික විතරයි භාවනාවේ දියුණුවට බලපාන ඊට අමතරව ලියන දේවල් සත පහක වැඩක් නැහැ ඒ නිසා අනිත් දවසේ හරියට කෙටි කරලා කාරණාවට අදාළ ලියපු ගමන් ගෙදර ගියාට පස්සෙත් ඕගොල්ලන්ට තේරෙයි කාරණයක් කියනකොට මේ මනසට වැටෙන්න කියන්නේ ඔච්චර ඉඹ ඉඹ ආලිංගන කරගෙන කියන දෙයක් නෑ ඕකේ. අපි එහෙම නෙවෙයිනේ කාරණාව වැත්තක ඔහේ වනවනවා. ඉතින් කාලේ නාස්තිය. කමඨාන් සුද්ධ කිරීමේම නෑ. ඒක උසාවියේ හරියට විනිශ්චය කරා වගේ කරන්න පුළුවන්. මේ ටික හරියනවා නම් ඔය පවුල් වල තියෙන එකම ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. කේලම් වලට ඉඩක් නැහැ, සම්පප්පලා වලට ඉඩක් නැහැ, පරිසවචන වලට ඉඩක් නැහැ, බොරුවට ඉඩක් නැහැ. ඉතින් මේක මේක අමාරු නිසා අපිට පේනවා අපි වෙනද කතා කරනවා මේ හතරට තමයි වැටෙන්නේ. ඉතින් අපි මේකෙදී මේ භාෂාවත් හදනවා, ඉදිරිපත් කිරීමත් හදනවා, භාවනාවත් හදනවා. ගොඩක් වැඩ සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මේ ප්‍රශ්නෙට උත්තර ලැබුණ නැත්නම් සුද්ධ උණයි කියලා හිතනවා. ප්‍රශ්නෙට උත්තර ලැබුණාද හිතට සුද්ධියක් ආවද? එහෙමයි සම්බන්ධ. හරි අපි යනවා ඊගා ප්‍රශ්න. හත්වෙනි ප්‍රශ්නය මම අද දින මම මෙතන ඉඳගෙන සිටිනවා කියා මෙනෙහි කළෙමි. එවිට උදරයේ පිම්බීම හැකිලිම දැනෙන්නට විය. පැය කාලක් පමණ අරමුණෙහි රැඳී සිටියෙමි. ටික වේලාවකදී මට සුව නිින්දක් දැනුනි. දෙවන පැයේද එලෙස සිදුවිය. අවටින් ඇසෙන ශබ්දද ඇසුනි. හිත නිදා වැටුණද නිින්දක් කියා මෙනෙහි කළ විට නැවතත් අරමුණට සිත ගියද නැවතත් නිින්ද එන්නට විය. මෙය මීට පෙර නොතිබුණි. දැන් ඉඳ ඉඳ හිට සිතුවිලි ආවිටත් උපේක්ෂාවෙන් බැලීමට පුළුවන්. අරමුණෙහි සතිය පිහිටුවා ගැනීමට හැකිය. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී හොඳින් සතිය පිහිටුවාගෙන සක්මන් කිරීමට පුළුවන්. සිතුවිලි ආවත් ඒවා උපේක්ෂාවෙන් බලා නැවතත් අරමුණට සිත ගෙන ඒමට පුළුවන්. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශක් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේක අර අරමුණ එක්ක තියෙදි නිදිමතේ නැහැටි නැවත අරමුණට යටි නිදිමත නැහැටි සඳහන් කරලා තියෙනවා. නමුත් මේ නිදිමත එන්නේ අරමුණ මොන වගේ தත්ත්වයටපත් වුණාද කියන ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා නිදිමත නැති වෙලාවේ අරමුණ මෙහෙමයි නිදිමත ඒගෙන එනකොට අරමුණ මෙහෙමයි නින්දට යන වෙලාවේ අරමුණ මෙහෙමයි කියලා අරමුණේ ඒ ඒ විපරිණාමේ වෙනස දක්නාසුලුව භාවනා කරනවා නම් ඒකෙන් අපිට මේ නින්දට ලෑස්ති වෙන්න ඉස්සලා ඉර නගින්න ඉස්සලා අරුණ නගිනවා වගේ අරමුණේ යම් යම් මට්ටමකට එනකොට නිදි මාති ගතිය තෝන්තු ගතිය එන්න පටන් ඒක පරීක්ෂා කරුවේ නැතුව අපිට නිින්ද කවදාත් වශී කරගන්න ලැබෙන්නේ නැහැ. නිසා නිදිමත ඉන්න පුළුවන්. නිදිමත එනකොට අරමුණේ මොකද්ද විපරිණාමයක් වෙලා. මේකේ ඒ සම්බන්ධතාවයට රචනෙ ලියවිලා තියෙන්නේ. අරමුණ ගැන කතා කරන නිදිමත කතා කරනවා කියලා සම්පූර්ණ ලෝක දෙකකට දාලා. ඒ නිසා බලන්න මේ නිදිමත එන්නේ එකවර ඉන්නෙත් නෑ. ඒක ලකුණු පෙන්නලා ඉන්නේ. ඒ වගේම ඒ ලකුණත් එක්ක අරමුණෙත් වෙනසක් ඇති ඒක නිසා අරුණ නගිනකොට අන්ධකාරය නැති වෙනවා. දවස ගෙවේ රාත්‍රී ගෙවෙනවා. අන්නේ ටික අරමුණට සාපේක්ෂව ලියන්න පටන් ගත්ත දවසේ තමයි තේරෙන්නේ මේක නතු කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා ඒ අර නිජමත එනකොට නිජමත පැත්තේ ප්‍රශ්න දිහා බලන්න එපා. අරමුණට මොකද වෙන්නේ කියන එකට දැනගන්න ආසුලෝ වාර්තා කරන්න. ඒකට තව ඉස්සරහට යන්න පුළුවන්. අටවෙනි ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මා සෑහෙන කාලයක සිට ආනාපාන සති භාවනාව කමඨහන වශයෙන්ගෙන භාවනාව වැඩිවීමට පුරුදු වූ කෙනෙකි. දැනට මාස කිහිපයකට කලින් සිට භාවනාවට කමඨහන අරමුණු කිරීමට සූදානම් වුවත් එසේ සිදු නොවි කුසල අකුසල සිතුවිලි හෝ සිත් පහළ නොවි ඇස් පියාගෙන භාවනාවට සිටින අයුරින් සිටීමට සිදු වී ඇත. නමුත් සමාධිමත් නැති බව මට වැටහි. ඉන්පසු බොහෝ වේලාවක් එසේ සිට සියල්ල අනිත්‍යයි කියා සිටි. සක්මන් භාවනාවේදී මට ශරීරයේ සැහැල්ලු වී ප්‍රීති හා සැපය ඇතිවේ. සක්මන් භාවනාව තව තවත් කිරීමට සිත් පහළ වේ. නමුත් එයත් තණ්හාවක් දැයි කියා මට සිතෙනවත් සමගම අනිත්‍ය මෙනෙහි කිරීමට පුරුදු වෙමි. මෙම කරුණු ගැන මට වැටහීමක් නැති බැවින් ගරු ස්වාමින් වහන්සේ පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිරෝගී සුව දිගාසිරි පතමි. මේකදී මේ පරියන්කේදී සඳහන් කරනවා පරියන්ක විස්තර ටික කියන්න බෑ ඒක ලස්සන ලිවිලා තියෙන වාක්‍යයක් දෙයක් විතර. පරියන්ක ගැන කියන විස්තරේ මුලින් ඉඳලා කියන්න. පරියන්ක ගැන කියලා තියෙන ටික මා සෑහෙන කාලයක සිට ආනාපානා සති භාවනාව කමඨහන වශයෙන් මේකෙදි පරියන්කේදී කියනකොට විස්තරේ වැරද්ද නෙමෙයි තියෙන්නේ. ඒ විස්තරේ කියලා තියෙනවා හිතේ සමාධිය නැති බව කියලා තියෙනවා කියන. ඒකට තමයි රචනෙ වෙලා තියෙන්නේ. ඒ නිසා පටන් ගන්නකොටම අපි වැඩමුළුවේ කියන මේක සමාධිය ඇති කරලා දෙන වැඩමුළුවක් නෙවෙයි. සතිය සඳහා යන වැඩපිළිවෙලක්. ඒක නිසා හිතට එන හිතවිලි වේවා. එහෙම නැත්නම් ඒ මොන දෙයක් ආවත් ඒවත් දන්නකම මගේ හිත මේ තරම්ම කඩප්පුලි නහපදුරා පට්ට වඳුර එකක් කියලා දැනගන්න එකේ කිසි දෝෂයක් නැහැ. ඒකට තමයි අපි මේ භාවනා කරන්නේ. ඒක දැනගන්න ලෑ සමාධියක් එන්නේ නැහැ. අපිට සමාධියක් අවශ්‍යත් නැහැ. දැනගන්න ඕනේ හිතට වැඩක් නොකිය බලාන ඉන්න කියන බාන්නේ එතකොට මොකද වෙන්නේ කියලා. එතකොට මට සමාධිය ඉන්නේ නැහැ කියලා දඟලන්න හදනවා නම් ඒ කියන්නේ කවදාහකත් හිතේ ප්‍රകൃතිය දන්නේ නැතුව උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමාධියකට යන්න එපා. එන්නේ හිතවිලිද වේදනාද සද්දද ආශ්වාස ප්‍රශ්වාසද වික්ෂිප්ත ගතියද සංක්ෂිප්ත ගතියද කියලා ඒ ටික ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මොකද්ද කියන feasibility study එක එහෙම නැත්නම් සාපේ කරන්නේ ඒකට කියනවා මේ සක්්‍යතා වார்த்தාව කියලා. අපි එක්කෙනෙක්වත් ඒක කරන්න කැමති නැහැ ප්‍රොජෙක්ට් ගහන්නත්. ඒකල කියනවා මට ප්‍රතිඵල ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. ලැබෙන්න බෑ ඔය මහවැලි ප්‍රොජෙක්ට් එක කරන්න ඉස්සලා අවුරුදු 20කට ඉස්සලා පටන් ගත්තේ මහවැලි ගඟ නොවැම්බර් මාසෙක හොද දෙසැම්බර් මාසෙක හොද ජනවාරි කොහොමද පෙබරවාරි මොකද කියලා ඒ තොරතුරු එකතු කරනවා. එකතු කරලා කරලා කරලා තමයි අපි කොතනද ඩෑම් එක ගන්න පුළුවන්ද කොතන ටනල් එක කපන්න පුළුවන්ද කියලා කියන්නේ. අපි මේ ඩ්‍රිල් එකක් ගිහින් ගඟෙන් හාරන්න පටන් ගන්නෑ. ඒ වගේ මේ Tamange තියෙන මේ ගත හිතේ ස්වභාවය ඇති හැටිය දකින්න වෙලාවේදී සමාධිය අපේක්ෂා කරන්න යන්න එපා. ඉතින් එහෙම සමාධිය අපේක්ෂා කරන නිසා තමයි පිරිමි හැන්දෑව ටිකක් බඩු දාන්නේ අරකවන්නේ. ප්‍රශ්නේ මොකක්වත් ඕනේ සූස්තියක් දාන්න පුතිය ගන්න. ඉතින් කවුරුත් ඉන්නේ සූස්තියක තමයි. කවුරුත් ඉන්නේ මතයේ ප්‍රමාදයේ තමයි. ප්‍රශ්න දැනගන්න ඕනේ අපිට උත්තර ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා මේ තොරතුරු ටික හරි ওই තොරතුරුම ඇත්තද කියලා බලන්න ආයෙත් ඕක වෙන්න දෙන්න. ආයෙත් වෙන්න දෙන්න. මේකට කියන්නේ අනුපස්සනාව කියලා. එතකොට බලනකොට ඔය කරන සමාධිය එයි. ඒ නිසා මේ තොරතුරු වලට වාර්තාගත කරනට සමාධිය මුල් කරගෙන රචනා ලියන්න යන්න එපා. සතිය මුල් කරගෙන කරන්න. මට එන්නේ මේ මේ જાති හිතවිලි. නැත්නම් මට එන්නේ වේදනා. මට එන්නේ ශබ්ද. නැත්නම් මට පේන්නේ පිම්බීමක් කිරීම. නැත්නම් මට පේන්නේ ආස්වාද ප්‍රසවාසය. අන්නේ තොරතුරු එකතු කරන්න වර්ගීකරණය කරන්න එපා. හොඳ නරක කියන්න යන්නත් එපා. මේ එකම භාවනා මධ්‍යස්ථානයේ අපි සිය දිනක් භාවනා කරාට ඔක්කොටම හිතවිලි එන්නේ නැහැ. මයි ළඟ ඉන්න කෙනාට සද්ද ප්‍රශ්නයක් තියෙනවා. එහා පැත්තේ ඉන්න කෙනාට වේදනා ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ කෙනාට මොන ප්‍රශ්නයක්වත් නැහැ හොඳට ආනාපානෙ වැටෙනවා. ප්‍රතිචින්සා මේ හතරම ප්‍රශ්න තියෙනවා මම අල්ලන්නේ හැම වෙලාවෙම හිතවිලි ප්‍රශ්න විතරමයි. ඔය තමයි මම යගේ හැටි. ඉතින් මම කවුද කියලා දැනගන්න මේ හිතවිලිමයි එන්නේ කියන එක සාතික් කරන්න. තව කෙනෙක් කියනවා නෑ නෑ මගේ මම යල්ලන්නේ වේදනාව විතරයි. ඊමණසා කියනවා මට මොනම දෙයක්වත් කරන්න බෑ වේදනාව නිසා කියලා. තව කෙනෙක් කියනවා මේ ඉන සද්දත් එක කොහොමද අප භාවනා කරන්නේ? එයාට සද්ද විතරයි ප්‍රශ්න. ඒ නිසා අපි 100ක් එකතන භාවනා කරාට අපි මල්ලේ දාගන්නේ එක එක නයි. ඒකෙන් තමයි මමයා කවුද කියලා අහුවෙන්නේ. ඒ මමයා අහුවෙන වෙලාවේදී සත්‍ය සමාධියක් හම්බ වෙන්නේ නැහැ. ඒක හොඳට දකින්න ආයසරයක් බලන්න ආයසරයක් බලන්න අනුපස්සනා කරන්න වාර්තා කරන්න. එතකොට අපිට පුළුවන් වෙයි මේ වාර්තාව අනුව මේක හේල් ගහ ගන්න දෙයක් නෙවෙයි සතා පොල් ගහ ගන්න දෙයක් නෙවෙයි කියලා අල්ලගන්න. ඒකෙදි අතට වෙන්න මොකක්වත්ම ලැබෙන්නේ නැහැ. සරුවචන් වහන්සේටත් ලැබුණේ නැහැ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනම දෙයක්වත් හම්බුන්නේ නැහැ. මේ කියනෝනේ පසක මානු ගාවට ගිහිල්ලා මහන්නේ මම මේ මෙතෙක් කල මොනවක්වත් මං කිව්වේ නැති මොකද? හම්බුන්නේ නැති ඉඳා. හම්බුනේ මොනවද? හිතවිලි හම්බුණා, සද්ද හම්බුණා, වේදනා හම්බුණා. ඒ තාක්කල් හෙලි කරමින් හිටියා. ඒ නිසා වර්තොරතුරු වල වැරද්දක් නැහැ. මේ ඒකාග්‍ර වෙන්නේ සමාධිගත වෙන්නේ නැහැ කියන ලෝභකම් පොඩ්ඩක් පැත්ත කර කරලා ඔයකම දැක ගන්නා සුළු භාවනා කරන්න බොහෝම ඉක්මනට හරි පාට වැටෙනවා. නවවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර 5-6ක කාලයක සිට සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව හැකි සෑම විටම ප්‍රගුණ කරන අයෙක්මි. කාලයක සිට මගේ කන්වලට ඈතින් ඇසෙන රැහැයන්ගේ හඬවැලි නාදයක් নিরතුරුවම පවතී. ආහාර ගන්නා විට, දේශනයක් අසන විට, භාවනා කරන විට, නිින්දට යන තෙක් මෙන්ම දෛනික කටයුතු වලදී පවා මේ తත්වය පවතී. එසේම ටික කලක සිට කෙනෙක් කතා කරන විටදීද ඒ හඬ මට ඇසුණත් කියන අර්ථය විටදීද ඒ හඬ මට ඇසුණත් කියන අර්ථය මට අපැහැදිලිය. යමක් අසා ගැනීම සඳහා විශේෂ උනන්දුවක් යෙදිය යුතුය. මේ නිසා නිවසේ අයද මට නිතර චෝදනා කරයි. මේ වන විට මගේ කයේ සහ සිතේ දරත ගතිය පහව ගොස් සැහැල්ලු බවක් පවතී. දෛනික කටයුතුවලදී කයේ කම්පන චංචල ගති ඇති වී නැති වෙයයි. ළඟකදී සිට පරයන්කේ සිටින විට කිසිත් නොදෙනී නින්දට වැටුණාක් මෙන් තිගැස්සී පියවි තත්වයටපත් වේ. සක්මනේ යෙදෙන විට කය සැහැල්ලුය. රැහැයියන්ගේ නාදය ඇසී විටක සිතුවිලි ඇති වී නැති වී යයි. අතුල්පතුල් වල කම්පන චංචල ගති ඇති වී නැති වී යයි. සිත සංසුන්්‍ය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊතා කරුණාවෙන් මගේ භාවනා කටයුතු වල යම් අඩුපාඩුවක් ඇත්නම් එය පෙන්වා දී තව දුරටත් මා අනුගමනය කළ යුතු නිවැරදි මඟ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පොල් දෙක දිගහින් එපා මාත්‍යා සංඝයා දිහාට. පොල් දෙක නම්ලා තියාගන්න. ඉතින් මේක අපි පොඩි ළමයින්ට කරලා පෙන්නන සතිපාසලේ බොහොම ලේසියට ඔක්කොටම වාඩි වෙන්නේ කියලා පාත්‍රයකට ටින් ගාල එකක් ගන්න. ගාලා කියන සද්දේ නතර වෙන තැන අහන්නේ කියලා. මේ පළවෙනි සැරේ කොල්ලෝගේ ලෝකය ගන්න. ඉතින් කියනවා කෑ ගහලා කරන්න බෑ. ඕන සැරේ කායෙත් ගන්නවා කියලා මයිලක තියෙන එකට පාත්‍ර දැන් 10ක් විතර ලැහැත්ති කරලා ටිබෙට් රටින් ගෙන ආපුවයි, චීන රටින් ගෙන ආපුවයි, ඕස්ට්‍රේලියාවෙන් ගෙන ආපුවයි, ඇමරිකාවෙන් ගෙන ආපුවයි. තුන්වෙනි සැරේ විතර ගන්නකොට ඒ සද්ද නැති වෙනව අහනකොට ඔක්කොම ඔතන තමයි යන්නේ. ওই තියෙන නිසන්දේ නිහඬ භවයේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපිට හරි කම්මැලිකමක්, මුස්පේන්තුවක්, හුනියමක්. ඉතින් ඒ නිසා අපි සංගීතය අහනවා, බටනලා සද්ද අහනවා, රේඩියෝ දාගෙන ඉන්නවා. ඉතින් ඕකට කියන්නේ පාළුව කියලා. සමහරු දන්නවා සත්‍ය පිහිටපු ගමන් ওই සද්ද ඇහෙනවයි කියලා. ඒක යම්බේ එංගලන්තේ අමරාවති ඔක්කොටම ඒ අමරවා හමුදුර පොතක් කියලා දීලා තියෙනවා listening to the inner sounds listening to the sound of silence කියලා අපි පොත පරිවර්තනය කරා සිංහලට බලනකොට බයිබලෙත් ඔය කතාව තියෙනවා කුරානෙත් ඒ කතාව තියෙනවා බුද්ධ ආගමෙත් ඒ කතාව තියෙනවා නමුත් මිනිස්සු ඒක පාළුවට බාර ගන්නවා මේක මේ කවුරුත් නැතිකොට පාළු සද්දයක් මේක අහන වෙලාවේ මේ කෙනාට බලන්න පුළුවන් මේ සතිය තියෙන එකට බාධාවත්ද මේක නැත්නම් මේ සතිය තියෙන වෙලාවේ සත්‍යයට ලැබිච්ච සුභාසින්තනයක්ද කියලා. ඉතින් ඒක අහගෙන ඉන්නකොට පේනවා මේ කන්දොස් ක්‍රියාවල් තමයි සංගීත රාව කියන්නේ. කන්දොස් ක්‍රියාව තමයි සංගීත සම්දර්ශන කියන්නේ. කන්දොස් ක්‍රියාව තමයි කතා කරනවා කියන්නේ. මිනිස්සයා මේ මේ කට ඇහිලා මිනිස්සයා ඉපදෙලා තිබුණා මෙච්චර ගාණක් අපාය යන්නේ. අපාය යන හැටි වැඩි හරියක්ම යන්නේ කටේ. මාළුවා නයින කට නිසායි කියලා කටෙන් සිදුවෙන අකුසල හතරක් තියෙනවා. බොරු කේලම් හිස් වචන පරිස වචන. කයෙන් සිදුවෙන තුනයි තියෙන්නේ වචනේ සිදුවෙන තුනයි තියෙන්නේ. අපාගත වෙන හරියක් ගත වෙලා තියෙන කතා කරලා. ඉතින් කොච්චර අමාරුද කියනවා මෙහාපම කතා කරන්න එපයි කිව්වම මානවයිති වාසිකම් පිළිබඳ නඩු දානවා අපට. අයි හද්දේ මේ කතා කරන්න පුළුවන් මනුස්සයෙක්ට hina වෙන්න පුළුවන් මනුස්සයෙක්ට කතා කරපුවා මොකද වෙන්නේ? hina වෙච්චා මොකද වෙන්නේ කියලා කුසු කුසු කුසු ආලා කතා කරනවා. මේ නියඬේ හඬ අහපු කෙනාට තේරෙනවා මල කන්දොස් කිරියා. කතාව කියන්නේම කන්දස් කියාව. ඒ නිසා පාළු තැනකට ගියාම නිතරම Tamande නිහඬේ හඬ අහගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක මෑත කාලෙකදී උඟා සාහිත්‍යයට එකතු වෙන්න පටන් ගත්තා. ඒ බලන්නේ ඒක සතියේ තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියේ කරදරයක් එක. එහෙම නැත්නම් ඒක තනිකන් දෝෂයක්ද හුදේකලාවද කියලා බලන්න. ඊට පස්සේ සද්දෙත් ඔය ගත්තා රූපෙත් ඔය ගත්තා. වේදනාවෙත් ඔය ගත්තා. අදුක්කම සුඛ වේදනා කිය. ගන්ධෙත් ඔය වගේ එකක් තියෙනවා. හැම කංච මේ අපි කම්පන කරන හැම එකකම මධ්‍ය මධ්‍යන්න ලක්ෂණයක් තියෙනවා. ඒකට ගියාට පස්සේ අපිට පේනවා පුළුවන් තරම් කයේ දර්ථ ගතිය අඩු වෙලා ඔහේ ඉන්න පුළුවන්. එතකොට ලෝකයට පේන්නේ රසාස්වාදය දන්නේ නැති මැට්ටෙක් ආයි. ඒගොල්ලෝ කියන සංගීත රා වෙන්නේ හඬ මේ රසාස්වාදෙ තින්නේ නිහඬේ නැහැ නේ කියලා. මම බීතෝවන්ගේ මියුසික් වල අහන්න බලන්න පැස්ටෝරියල් මියුසික් නම්බර් 6 ඒකේ ඔක්කොම ගෙනියලා ගෙනලා සම්පූර්ණ නිස්සද්දතාවයට ගෙනලා ආයෙ සද්දයක් ඇති කරනවා හොඳම සංගීතයේ තියෙන නිස්සද්දතාවය තමයි අපි ඒ තරම් මේ සද්ද දූෂණය කරලා ගමත් එක්ක ජීවත් වෙලා නගරත් එක්ක ජීවත් වෙලා අගනුවරත් එක්ක ජීවත් වෙලා කච කචේමයි නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල එකක් තමයි මුනි කියන එක. මුනි කියලා කියන්නේ කතා කරන්නේ. මියුට් නිසා අපිට කතා නොකර පැයක් වාඩි වෙලා ඉන්න හම්බ වෙනවා කියලා කියන්නේ ලෝකේ තියෙන උපරිම සැප. හැබැයි කාලකන්ණියට ඒක මල කරදරයි. උඩ වෙන්නේ මල හොන්තුයි මේ කිසි අර්ථයක් කරන්නේ නැහැ. ඔක්කොම නිකන් කරබන් ඉන්නවා. ඕකත් භාවනාවක් වෙනවද කියලා එයාට ඕන කරලා තියෙන්නේ අත හොල්ලෝලා ඉන්න ඕනේ අදුවා. ඒ නිසා බලන්නේ නිහෙන් දිහාට උන්කන් දෙන්න. එතකොට 100ක් නෙමෙයි මේ සාලාවේ 200ක් හිටියත් මොකක් වෙයිද බලන්න. ප්‍රශ්නයක් නෑ. ඔය සෙනගේ හිටියරක ලක්ෂයක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. තම තමන්ගේ විවේකයේ අරසා කරගන්න නිසා මේක උදේකලාවේ ලකුණක්, විවේකයේ ලකුණක්, විශ්‍රාමයේ ලකුණක් කරගෙන යන්න හැබැයි මේ නිවන නන් නෙවෙයි. මේ සතිය පිහිටව බාට ලකුණක් කරගෙන අපි ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සය වසරක් තිස්සේ ප්‍රමුඛ සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාවත් වඩමි. පර්යංක භාවනාවේදී ෂණිකව හුස්මට සතිය පිහිටයි. ඉන්පසු සිතිවිලි ප්‍රකට වේ. අතරක් නැති සිතිවිලි දෙස බලන් සිටිමි. වැඩි වශයෙන් සිතුලි වලට ප්‍රපංච නොකර සිටිය හැක. සිතුවිලි අඩු අවකාශ සිතුවිලි අඩු අවකාශයේ වැඩි අවස්ථා අත්විඳිමි. සක්මන් භාවනාවත් එසේමය. භාවනා කරන විටත් දෛනික කටයුතු වල යෙදෙන විටත් බොහෝ විට සිතෙහි පවතින්නේ එකම ස්වභාවයකි. නිශ්චලය, සංසුන්‍ය. අතීතයට සාපේක්ෂව සිතේ දරතය බොහෝ අඩුය. අකම්පිත ස්වභාවයක් පවතී. සමහර සිදුවෙන සිදුවීම් කෙරෙහි දැනීම නැත. මගේ අධිකාරයෙන් තොර බව හැඟේ. සමහර ක්‍රියාවන් සිදුවේ කෙසේද කුමක් වූයේද කියා මතක නැත. තවත් අවස්ථාවල සාමාන්‍යයෙන් නම් දින කිහිපයකට දින කිහිපයක වැඩ හෝ කිහිප දිනක් කරන වැඩ තනිවම කර ඇත. දවස ගෙවුණු ආකාරයේද මතක නැත. කායික වෙහෙසක්ද නැත. සිත සංසුන්්‍ය. ඉබේ භාවනාවක් වනසේ හැඟේ. මේ නිවැරදිද? ඉදිරියට භාවනා දියුණු කර ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ සුවපත් වේවා. හිත කොයි වෙලාවක හරි gedara ආවනම් ඉරියව්වේ බලපෑමක් එන්නේ නැහැ. ස්ථානේ බලපෑමක් එන්නේ නැහැ. කාලයේ බලපෑමක් එන්නේ නැහැ. හිත පිට ගියොත් නම් ස්ථානේ බලපෑම, ඉරියව්වේ බලපෑම, කාලයේ බලපෑම වැඩි වෙනවා. නිසා කොයි වෙලාවක හරි හිත gedara ගන්න ගත්තොත් මාත් එක්ක මම. මම දැන් මෙතන කියලා. ඊට පස්සේ මේක බලයන්තරයක් වගේ. කොච්චර වැඩ කරත් මොකක්වත් වෙන්නේ නැහැ. කවදාකවත් වෙහෙතක් ගිමනක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බාහිර දේවල් එක පටලවාගෙන ගන්න ගියා තමයි ආතතියයි අසහනයයි ඒක ඇති කරගෙන මේ නිසා මේකට කියනවා මේ ශිෂ්ටාචාර වීම නිසා මිනිස්සයා විඳින විඳබනක් මෙතන තියෙනවා මිනිසා කැලේ හිටියනම් ඔය පොන ප්‍රශ්නකත් අද තියෙන අපිට මෙලා තියෙන හැම ප්‍රශ්නයක්ම මේ සමාජයේ විතින් කුරුසයක් හදලා ඒකට තියලා අපි ගහලා තියෙනවා අපි මේ සමාජ ධර්ම වලට යට වෙලා අපි පෞද්ගලිකත්වේ පාවා දීලා අපේ හුදකලා පාවා දීලා අනුම් පිනවන්න නලවන්න සනසන්න කටයුතු කරනකොට අපි අන්තිමට රිස්ස ගෙවිලා මැරලා යනවා මැටි පාගපු ගොන්නු ආගේ. එතන හිත gederen තියාගන්න බුදුජානනාථයකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. අපේ ලොකු සංසයකට කිව්වේ සාසන සම්පත්තිය කියලා. ඉතින් මේ සමාජයත් එක්ක ඉඳ ගියාම අපි අනික් කටේ නලවන්න නේද? කද්දාවත් කරන්න. ඇයිදල් කූඩේකට වතුර පුරවනවා වගේ. ඒ නිසා බලන්න වැඩි වේලාවක් මාත් එක්ක මම. මම දැන් මෙතන. නැත්තම් සතියේ. නැත්තම් අප්‍රමාදේ. එතකොට අපිට පිරිච්ච මනසකමක් ලැබිලා තියෙනවා. දුර්ලභ බුද්ධෝත්පාද කාලයක්, දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභයක්, දුර්ලභ ක්ෂණ සම්පත්තියක්. ඉතින් ඒක තීදි පිට යනකොට බුදුරජාණන්තේ වග වෙන්නෙත් නැහැ. බුදුන්සේ කියන ඔබට ඕනේ නම් පිට ඵලයන් පිට ගිය ගමන් අතහන. පිට ගිය ගමන් ආතතිය. ඉතින් ආතතිය ඕනේ නම් ඉතින් මොකද කරන්නේ? ඇති වෙන්න ගන්න පුළුවන්. එචා උත්සාහ කරන්න හිත ගේමියා ගේමද අවදියෙන් තියක්. නැත්නම් මම දැන් මෙතන. හිත ඇතුළට ගන්න අපි ඒකට සතිය කියලා වචනයක් දාලා තිනවා. ඒකට කාට හරි කියන්න පුළුවන් නෙමෙයි ගන්න මට අසවල් දේ නිසා බෑ කියලා. අසවල් දේ අඩපාඩුයි කියලා. එහෙම කෙනෙක් මං කවදාවත් දැකලා නැහැ. කිසිම දෙයක අඩුවක් නැහැ. අපිට කිසිම දෙයක් බැරිකමකුත් නැහැ. අපිට තියෙන අපේ කෙලෙස් වලට තියෙන ආසාව. හිත පිට ගිහිල්ලා මම අයියා වෙන්න, අක්කා වෙන්න, පැහියා වෙන්න, අරක කෙරුවා මේක කෙරුවා කියන තියෙන ආසාව නිසා විඳින විඳවනක් බලනකොට තොරි කියලා තමයි හිතේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ගෙහිමියා ගේමද අවදි තියාගන්න සතුටුමත් වෙන්න. එතකොට පුදුමාකාර පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතියක් එනවා. සමහරලාට ඒක බෝ වෙන ලඩක් බඩටපත් වෙන තරමට යනවා. එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට අනික් කෙනාටත් ඒක බෝ වෙනවා. ඒක කියන්නේ good vibration කියලා. ඔය පිට නන්නත්තර වෙච්ච මනසෙක් ගාවේ හිටියත් පිස්සු හැදෙනවා. අංජබජල් වෙච්ච කෙනෙක් ළඟ හිටියත් ඒත් අපේ ඔළුව අංජබජල් වෙනවා. ඒ නිසා ලොකු සාන්දින්න කාලේ කියනවා මේ වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා. භාවනා කරන පිරිසක් ළඟ හිටියත් ඇති. මොකද තමන්ගේ අර good vibration එක හම්බෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කරලා තියෙන්නේ සල්ලි දීලා කානිවල් යනවා. සල්ලි දීලා පිස්සන් කොටුවට යනවා. වීලගෙන පිස්සු වගේ කියලා. පිස්සු නැහැදී තියෙයි. ඉන්න හරියක් ලෝකේ ඉන්න පිස්සෝ. ඇලී ගලී වාසය, කුලයා සමග වාසය, ගණයා සමග වාසය කියලා කියන්නේ ඇද්දගෙන නාන නෑම. බෙදාගෙන කන පරික්කුවක්. ඒ නිසා මේක තියෙනවා කියලා මතක තියාගන්න. මෙහෙම තියෙන පිටිස්ස අපි හිතනට වැඩි පිරිසක් ලෝකේ ඉන්නවයි කියලාත් මතක තියාගන්න. පුළුවන් තරම් එළඹ සිටියෙන් ගත කරන්න. ඒකකොට ඔය දරත නැති ජීවිතේ පුරුදු වෙන්න පටන් අරගනි. ඒක පුරුදු වෙන්න කරන කල් යනවා. නමුත් එළඹෙනවා නම් ඒකට යන්න පුළුවන් කියලා දැනගත්තා නම් අපේ වැඩමුළුව සාර්ථකයි. ප්‍රශ්න 10යි. අදට බෑග් ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න තව තියෙනවාද කියලා සභාවෙන් ආන්න යන්නේ. අපිට විනාඩි 50ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි ධක්මනේ පස්සේ තුනට නැවත රැස් වෙනවා මෙතන පරියන්ක භාවනාවකට සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.